දැන් අපි දේශනා කරලා තියෙන මේ ධර්ම කරුණු අනුව අපි නිෂ්ඨාවකටපත් වෙලා තිබෙනවා බෞද්ධයාගේ ආර්ථික විද්‍යාව නම් කුමක්ද? නිවන් සම්පත් ලබා ගන්නා වූ ක්‍රමේ සහ විදිය. කුමක්ද? සතර සතිපට්ඨානය. සතිපට්ඨාන කාය අනුපස්සනා සතේ ප ဋ ාණ වේදනා අනුපස්සනා සතේ ප ဋ ාණ චිත්ත අනුපස්සනා සතේ ප ဋ ාණ ධම්ම අනුපස්සනා මේ අනුපස්සනා කියන්නේ අනුව දකිනවා මොකද්ද ඇත්ත දකින්නේ මොකද්ද ඇත්ත අනිත්‍යයි දුකයි අනාත්මයි සති ප ဋ ාණ කාය අනුපස්සනා කයට සතිය පිහිටවාගෙන කය අනුව ඇත්ත දකිනවා ත්‍රිලක්ෂණේ දකිනවා වේදනාවට සතිය සිහිය පිහිටවාගෙන වේදනාව අනුව ත්‍රිලක්ෂණය දකිනවා. සිතට සිහිය පිහිටවාගෙන සිත අනුව ත්‍රිලක්ෂණය දකිනවා. ස්වභාව ධර්මයට සිහිය පිහිටවාගෙන ස්වභාව ධර්මයට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිනවා. මෙන්න මේ ත්‍රිලක්ෂණය දකින දකින හැම වාරයක් පාසාම පැහැදිලිව අවබෝධ වෙනවා මොකද්ද මේ හිත කියලා කියන්නේ. වේගයක් පමණයි. ධාතු සමූහයක සංකලනයක්. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් හටගෙන තියෙන්නේ චලනය තුලින්. එහෙනම් සිතක් කියන්නේ කුමක්ද? අනිත්‍යයි. දුකයි. අනාත්මයි. එතකොට මේ සිත තුළින් ත්‍රිලක්ෂණය දකින්න විදිහට චිත්තානුපස්සනාවෙන් දැන් අපි හිත පිළිබඳව සෑහෙන කාල පරිච්ඡේදයක් වෙන් කරගෙන අපි දේශනා කළා සිත කියලා කියන්නේ ලෝකයේහි ක්‍රියාකාරීත්වය. ලෝකය කියන්නේ ජීවිත පැවැත්ම. කයයි හිතයි දෙකේ එකතුව. ඒ ක්‍රියාකාරීත්වය තමයි සිත කියලා කියන්නේ. සිතක් කියන්නේ ක්‍රියාවක්. එතකොට තව අපි හිතක් කියන්නේ කුමක්ද කියලා හොයාගෙන ගියා. මේ සිත ඇතුලේ පංච උපාදානස්කන්ධයේ සකස් වෙන හැටි අපි දැක්කා. එහෙනම් සිතක් කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධයද කියන තවත් නමක්. ඊළඟට අපි දැක්කා සිත ඇතුලේ ත්‍රිවිධ උපාදානස්කන්ධයේ සකස් වෙන හැටි. විඥාන, නාම, රූප. එහෙනම් සිත කියන්නේ මොකේද? විඥාන නාම රූපයගේ සංකලනය. මේ හිත ඇතුලේ තණ්හාව තියෙනවා මේක ඇති වෙනව නැති වෙනවා. ඇලීම ගැටීම ඇති වෙනව නැති වෙනවා. එතකොට ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම ඇති වෙනකොට දුකයි. එහෙනම් හිතක් කියන්නේ මොකද්ද? දුකක්. මේ හිත ඇතුළේ මුළු ලෝක ධර්ම සියල්ලක්ම තියෙනවා. මොනවද මේ ලෝකේ තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙනම් හිතක් කියන්නේ මොකද්ද? ලෝකයට කියන තවත් නමක්. හ්ම් ඊළඟට හිත හේතු කොටගෙන තමයි අපි ඔක්කොම දේවල් ලබන්නේ. එහෙනම් හිත කියන්නේ මොකේද? අපි ලබන සෑම දෙයකටම හේතුව හිත. ඕන් දැන් අපි හිත කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නෙට උත්තර ගොඩාක් හොයාගත්තා. හැබැයි මේ හැම උත්තරයකටම හේතු සාධක ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හිතක් කියන්නේ දුකක් කිව්වට බෑ අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. හිතක් කියන්නේ ලෝකය කිව්වට බෑ ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. තේරුණේ? හිතක් කියන්නේ මෝල් ගහ කිව්වත් මට කමන්නේ හිතක් කියන්නේ වංගෙඩියක් කිව්වත් මට කමන්නේ හැබැයි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ආන් එතනයි දක්ෂකම තියෙන්නේ. දැන් මේ දේශනාවට අනුව මම පැහැදිලි ඔප්පු කරලා පෙන්නවා සිත කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි සිත කිව්වත් එකයි විඥාන නාම රූප කිව්වත් එකයි සිතක් කිව්වත් එකයි දුකක් කිව්වත් එකයි. සිතක් කිව්වත් එකයි ලෝකේම කිව්වත් එකයි. පැහැදිලිව ඔප්පු කරලා පෙන්නවා. ඉතින් මේ ශ්‍රාවක පිරිසත් මේ විදිහට මේව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් තත්වයට දියුණු වෙන්න ඕනේ. තේරුණේ? එතකොට දැන් මම හිතට තවත් නමක් හොයලා දෙන්නයි හදන්නේ. පොඩි නමක්. මොකද්ද? හිතක් කියලා කියන්නේ වේගයක් පමණයි. අනිත්‍යයි. හිතක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි. එතකොට හිතක් කියන්නේ අනිත්‍යයි කියලා මං කියුවා. මොකද්ද හේතුව? හේතුව තමයි මේක ධාතු සමූහයක සංකලනයක් හිත කියලා කියන්නේ. ධාතු හතරක සංකලනයේ රූපයයි රූප දෙකක් එකතු වුණ තැන විඥාන ධාතුව හට ගන්නවා නාම ධර්ම සමූහයක් සමග. දැන් මෙතන මොකද්ද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ රූප රූප දෙකක් එකතු වෙනකොට විඥාන ධාතුව නාම සමූහයක් සමග එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ ධාතු පහක සංකලනයක් ඒ හිත පැතිරලා තියෙන ආකාශ ධාතුව තුල ඔය විඥාන නාම රූප පංච උපාදානස්කන්ධය පවතින්නේ කොහෙද ආකාශ ධාතුව තුල පවතින්නේ එතකොට හිතක් කිව්වත් එකයි වේගයක් කිව්වත් එකයි. වේගය තුලින් තමයි ශක්තියන් හටගෙන තියෙන්නේ. ශක්තියන් කියන්නේ ධාතු වලට. ධාතු සමූහයක සංකල්පණය තමයි හිත කියලා කියන්නේ. එවනම් හිතක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි. මෙන්න මේ හිත නිට්ටයයි කියලා දැකීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඔය හිත නිට්ටයයි කියලා දැකීමට කියනවා අවිද්‍යාව කියලා. හිත කියන්නේ ලෝකේනේ. ලෝකේ නිත්‍යයි කියලා දැකීම තමයි අවිද්‍යාව. අනවබෝධය. මේ අවිද්‍යාව නිසා හිත නිත්‍යයි කියලා දකිනකොටම මොකද වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධයට හේවත් ලෝකයට ඇලෙනවා, ගැටෙනවා. <clears throat> ඔය පංච උපාදානස්කන්ධය ඇතුලේ තියෙනවනේ මේ මේ වේදනා චෛතසිකය. වේදනාව කියලා කියන්නේ මොනවද? ඇලීමයි ගැටීමයි. සුඛ වේදනාවට ඇලෙනවා දුක්ඛ වේදනාවට ගැටෙනවා. හැබැයි ওই වේදනා චෛතසිකේ රහතන් වහන්සේලා සම්බන්ධව කතා කරනකොට ඇලීම ගැටීම නැහැ. එතන තියෙන්නේ කැමැත්ත අකමැත්ත විතරයි. දැන් රහතන් වහන්සේටත් වේදනාව තියෙනවා. වේදනාවෙන් තොරව මොනවා කරලා හිතක් හටගන්න බෑ. එහෙනම් රහතන් වහන්සේගේ වේදනාව තුළ මොනවද තියෙන්නේ? කැමැත්ත අකමැත්ත පමණයි. එතනින් එහාට යන්නේ නැහැ. මොකද රහතන් වහන්සේට අවිද්‍යාව නැහැ රහතන් වහන්සේ දන්නවා මොකද්ද මේ වේදනාව කියන්නේ. මේක අනිත්‍යයි. එහෙනම් අර කැමැත්තට ඇලෙන්නත් බෑ අකමැත්තට ගැටෙන්නත් බෑ. තණ්හාවට යන්නේ නැහැ. මෙන්න මේ සිත තුල තියෙන වේදනාව නිට්ටයයි කියලා දකිනකොට මොකද වෙන්නේ? කැමැත්තට ඇලෙනවා, අකමැත්තට ගැටෙනවා. අන්න තණ්හාවෙන් තෙතමනේ වුණා. අන්න එතන තමයි මේ සිත සංකාර බවටපත් වෙන්නේ. සංකාර බවටපත් වෙනවා කියන්නේ භවයට යන්න ඇඳුම් දා ගන්නවා. සකස් වෙනවා භවයට යන්න. මක්නිසාද තණ්හාවෙන් තෙතමනේ වුණ නිසා. අන්න ඒ සිතට තමයි කර්මසිත කියලා. කර්මසිත කියලා කියන්නේ. සංකාර කියන්නේ එතන තමයි. මක්නිසාද සංකාර උනේ. අවිජ්ජාපච්චය සංකාරා අනවබෝධයෙහිවත් අවිද්‍යාව නිසා මේ සිත නිත්‍යයි කියලා දැකීම නිසා තණ්හාව ඇති වුණා සංකාර බවටපත් වුණා. හ්ම් දැන් මේ රහත් වෙනවා කියලා කියන්නේ සංකාර නැති කරලා දානවා. විසංකාර ගතං චිත්තං කියන தത്വයටපත් කරලා දානවා. කොහොමද? සිතේ යථාර්ථය දැක්ක හැටි සිතක් කියන්නේ වේගයක් පමණයි කියලා දැක්ක හැටි මොනවා කරලවත් වේගයක් නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. අන් සත්‍ය අවබෝධ කරගැනීමා සමගම සංකාර නිරුද්ධ වෙනවා. සංකාරගත වූ සිත විසංකාරගත බවට පත් වෙනවා. ඒක තමයි රහතන් වහන්සේගේ සිත. විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. විසංකාරගත සිත තුළ තණ්හාව නැහැ. තණ්හාවශය කරලා තියෙන්නේ. මේවා ඉබේට සිද්ධ වෙන දේවල් නෙමෙයි හැබැයි ඒක මතක තියාගන්න ඕනේ. හිත හට ගැනීම කියන එක කවුරුවත් කරන දෙයක් නෙමෙයි ස්වභාව ධර්මයක්. ඉබේට සිද්ධ වෙනවත් නෙමෙයි එතනත් හේතුවක් තියෙනවා. අනිත්‍යතාවය නිසා ශක්තියින් හට ගන්නවා ශක්ති සමූහයක එකතුව තමයි මේ හිත කියන්නේ. ලෝකය කියන්නේත් ඒක තමයි. ඒක ස්වභාව ධර්මයක්. එතකොට මේ සිත කිලුට වෙනවා කියන එකත් අනායාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. ආයාසයෙන් කරන දෙයක් නෙමෙයි. මේ ස්වභාව ධර්මයෙන් සකස් වෙන අනිත්‍ය වූ සිත නිට්ටයයි කියලා දැකීමක් ඇති වෙනවා. පිළිගැනීමක් ඇති වෙනවා. ඒතර මොකද වෙන්නේ? ඒ සිත අපිරිසිදුභාවයටපත් වෙනවා. ඒකෙන් දුකටපත් වෙනවා. ඒ දුක නැතිකරන්න ඒක ස්වභාව ධර්මයක් නෙමෙයි. ඒක අනායාසයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක අපිරිසිදු වීම කියන එක අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒකට ආයාසයක් ගන්න නැහැ කවුරුවත්. මොකද මේ ලෝකයේ ස්වභාවය අසත්‍ය ලෝකය කියන්නේ අසත් ධර්මයක්. ඒක නිසා අනායාසයෙන්ම අසත්භාවය කරා ඇදගෙන යනවා. මේක සත්භාවයට හේවත් අනිත් පැත්තට හරව ගන්න මේ දුකටපත් වෙලා තියෙන සිත දුකෙන් අත මුදවා ගන්න වීරියක් ඕනේ. විරියේන දුක්ඛං අච්චේති. දුකෙන් අත මිදෙන්න විශාල වීරියක් ඕනේ. <clears throat> තේරුණේ? ඒක අනායාසයෙන් සිද්ධ වෙන්නේ නැහැ. දැඩි උත්සාහයකින් සිද්ධ වෙන්නේ. ආන්ගේ <clears throat> සිත පිරිසිදු කරගන්නා වූ පිරිසිදු කරගන්න ගැනීම සඳහා ගන්නා වූ ව්‍යායාමයේ තමයි ඔය භාවනා කරනවා කියන්නේ. ප්‍රතිපatti පුරනවා කියන්නේ. ඒ සිත පිරිසිදු කර ගැනීමට උගන්වන ධර්මයේවත් විද්‍යාව තමයි බෞද්ධ විද්‍යාව කියලාත් කියනවා. බුදුදහම කියලත් කියනවා බෞද්ධ දර්ශනය කියලත් කියනවා බෞද්ධ ආර්ථික විද්‍යාව කියලත් කියනවා මේක ක්‍රියාත්මක භාවයකින් ආයාසයකින් උත්සාහයකින් සිද්ධ කරගන්න දේවල් හැබැයි මේ උත්සාහය ඇති වෙන්නේ කොහොමද දන්නවද මේ ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එක්තරා ප්‍රමාණයකටවත් දකිනවා සමගම නිවන් දැකීමේ කැමැත්ත ඇති වෙනවා. ඒක තමයි ඡන්ද කියලා කියන්නේ. ඡන්ද චිත්ත කියලා කියන්නේ ඒ සඳහා අපි සිත ශක්තිමත් කරගන්නවා සමාධියට ගිහිල්ලා ශක්තිමත් කරගන්නවා. ඡන්ද චිත්ත විරිය ඊට පස්සේ ශක්තිමත් හිතෙන් වීරිය ගන්නවා. වීරිය වීරිය ගන්නවා. විරිය පාරමිතාව කියලා කියන්නේ ඡන්ද චිත්ත විරිය වීමංස මේ වීරිය ගන්නෙ මොකේද මේ ලෝකයේ පිළිබඳව සිතන්න විමසන්න. අසා දරාගත් දේ පිළිබඳව සිතන්න විමසන්න වීරියක් ගන්නවා. ඡන්ද, චිත්ත, විරිය, වීමංස. මේක තමයි සතර ඉද්ධිප්පාද කියලා කියන්නේ. ඉද්ධිප්පාද කියන්නේ මොකද? ඉද්ධිය කියන්නේ සිද්ධිය. සිද්ධිප්පාද තමයි. රිද්ධිප්පාද, සිද්ධිප්පාද, ඉද්ධිප්පාද කියලා බවට පත් උනේ. සිද්ධිය ලබා ගැනීමේ ක්‍රමය පියවර 4. මොකක්ද අපේ සිද්ධිය? නිවන් දැකීම. අර්ථ සිද්ධිය කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ ලබා ගැනීම අර්ථ සිද්ධිය කියලා කියන්නේ. ඕක තමයි ඉද්ධි කියලා කියන්නේ. රිද්ධි කියලත් කියන <clears throat> සංස්කෘතයෙන්. සතර ඉද්ධිපාද, සතර ඉද්ධිපාද. ඈ අපේ සිද්ධිය ලබා ගන්නා වූ පියවර හතරක් තියෙනවා. ඒ පීවර හතර තමයි පළමුවෙන්ම තියෙන ඡන්දය, සද්ධාව. චිත්ත සිත සමාධිගත කරන ශක්තිමත් කරගන්න එක. ඊළඟට ශක්තිමත් වුණා වූ සිතෙන් මෙදහස් සිතෙන් විමසන එක, විමංශ. ඡන්ද, චිත්ත, විරිය. ඒ විමසීම සඳහා ගන්න වීරිය. ඡන්ද, චිත්ත, විරිය විමංශ. සතර ඉද්ධිපාද කියන්නේ ඒකයි. <clears throat> එතකොට චත්තාරෝ සතිපට්ඨානා ඒතර සතර සතිපට්ඨානය කියලා කියන්නේ ස්ථාන හතරකට යථාර්ථය දැකීම සඳහා සතිය පිහිටව ගන්නවා. ස්ථාන හතරකට කාය වේදනා චිත්ත ධම්ම පිහිටවගෙන සතර ඉද්ධිපාදයෙන් ඉදිරියට ගමන් කරනවා නිවන් දැකීමේ කැමැත්ත සමාධිගත සිත වීරියවත් භාවය ඊළඟට වීරිය තුලින් සිතීමහා විමසීම චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදාන සතර සම්‍යප්පදානය කියන්නේ අකුසල මර්ධනේ සහ කුසල වර්ධනේ කෙටියෙන් කියනවා නම් ඔය දීර්ඝව කියනවා නම් ඇති කරගත්තා වූ කුසල් දිනු කරගන්න ඕනේ. තවම ඇති කරගන්න නැති කුසල් ඇති කරගන්න ඕනේ. ඇති වී තිබෙන අකුසල් මර්ධනය කරලා දාන්න ඕනේ. ආයේ නැවත අකුසල් වලට ඇති වෙන්න ඉඩ නොදෙන්න ඕනේ. සතර සම්‍යක් ප්‍රදන් විරිය කියන්නේ ඒකයි. උපන් කුසල් දිනු කර ගන්නවා. නූපන් කුසල් ඇති කර ගන්නවා. උපන් අකුසල් යටපත් කරනවා. නූපන් අකුසල් වලට නැවත ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේක ඊටාම පහසුවෙන් තේරුම් ගන්න මම ක්‍රමයක් කියන්නම්. අකුසල මර්ධනය සහ කුසල වර්ධනය තවත් පහසු කරලා දෙන්නම්. සබ්බ පාපස්ස අකරණං විය යුතුයි කුසලස්ස උපසම්පදා විය යුතුයි. සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි. අකුසල මර්ධනය හා කුසල වර්ධනය. දැන් මේ පුද්ගලයා දැන් දන්නවා සෑහෙන දුරට මේ පාප කර්මයන් නිසා තමයි මේ අපේ පරිහානිය සිද්ධ වෙන්නේ. අපේ දියුණුව සිද්ධ වෙන්නේ කුසල කර්ම නිසා. ඒතර අපේ පිරිසිදු සිත අපිරිසිදු වෙලා තියෙන මක් නිසාද? අසත් ධර්මයේ නිසා. එහෙනම් මොකද කරන්න ඕනේ? අසත් ධර්මයෙන් අයින් වෙලා සත් ධර්මයේ වඩවගෙන ඉදිරියට යන්න ඕනේ. ඔයක තමයි සතර සම්‍යක්ප්‍රදන් වීරිය කියලා කියන්නේ. ඒතර මේ විදිහට සතර සම්‍යක්ප්‍රදන් වීරියෙන් ඉදිරියට යනවා. යනකොට පංච ඉන්ද්‍රිය අපිට ලැබෙනවා. මොනවද පංච ඉන්ද්‍රිය? සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ශ්‍රද්ධාව කියන දැනපෑදීම ලෝකේ යථාර්ථයේ දුකයි කියලා දැනගෙන නිර්වාණයට පහදිනවා. සද්දා, වීරිය කියලා කියන්නේ ඒ පැහැදීම තුලින් අපිට උත්සාහයක් ඇති වෙනවා මේ ලෝකයේ දුකක් නම් මේක දාලා යන්න ඕනේ කියලා. ඒක නිසා මෙයා දැඩි උත්සාහයකින් වැඩ කරනවා ලෝකේ අතහැරලා යන්න. එතන ඉඳන් එයා කරන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්නේ. පාරමිතා පූර්ණය කියන්නේත් ඒක තමයි. නිවන් දැකීම සඳහා ගන්නා වූ වීරිය. සද්දා වීරිය සති. එතන ඉඳන් මොකද කරන්න ඕනේ? නිවන් දැකීමේ සඳහා වීරිය තමයි සතියෙන් ජීවත් වෙන එක. හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්න ඕනේ. ඒක නෑ උගන්වන්නේ සතිපට්ඨාන කියලා. ඈ හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්නවා. කය පිළිබඳව සතියෙන් ඉන්නවා. සතිපට්ඨාන කාය අනුපස්සනා. සතිපට්ඨාන මේ වේදනානුපස්සනා. සතිපට්ඨාන චිත්තානුපස්සනා. සතිපට්ඨාන ධම්මානුපස්සනා. ආන් ඒක තමයි සද්දා වීරිය සති. මේ පංච ඉන්ද්‍රිය ගැන කියන්නේ සද්දා සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතින්ද්‍රිය. ඊළඟ සමාධි ඉන්ද්‍රිය කියන්නේ මෙයා සතියෙන් ඉන්නකොට එයාට ඒ තුලම සමාධිගත වෙනවා. මම උදාහරණයක් කියන්නම්. පංච උපාදානස්කන්ධය හැම ක්‍රියාවක් ළඟම පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා බලනකොට එයාට පංච උපාදානස්කන්ධය හැර කිසිවක් පේන්නේ නැහැ. අත්ති කායෝතිවාපන සතිපච්චුපට්ඨිතා හෝති. මට දැන් ඇත්තේ පංච උපාදානස්කන්ධය පමණයි. වෙන මොකවත් වෙන මොකවත් නෑ මට. අත්ති කායෝතිවාපන සතිපච්චුපට්ඨිතා හෝති. මට තියෙන්නේ පංච උපාදානස්කන්ධ කාය විතරයි කියලා තීරණයටපත් වෙනවා. අත්ති කායවතිවාපන සතිපත්චුපට්ඨිතාව යාව දේව ඥානමත්තාය. ඒක ඥානයේ පිණිස හේතු වෙනවා. පති සතිමත්තාය. පති සති කියලා කියන්නේ සතියට පතිකම දෙනවා. සතියට නායකත්වය දෙනවා. අනිසිතෝට විහෙරති. දැන් එයාට ආශ්‍රය කරන්න එකෙක් නැහැනේ. අනිසිතෝ විහෙරති කියලා කියන්නේ ආශ්‍රය කරන්න එකෙක් නැහැ. හැමතැනම තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය විතරයි. පංච උපාදානස්කන්ධයේ හැර මමෙක් සතෙක් පුද්ගලයෙක් නැති බව පේනවා. ආශ්‍රය කරන්න බෑ අනිශ්චිතෝ කියලා කියන්නේ ඒකයි. නච කිංචි ලෝකේ උපාදීයති. මේ ලෝකේ උපාදි වශයෙන් ගන්න මොකවත් නැහැ. හ්ම්. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. මේ මේ தത്വයට පත්වීම තමයි සති ඉන්ද්‍රිය කියලා කියන්නේ. සතියෙන් ඊළඟට යන්නේ කොහටද? සමාධියට යනවා. ඕවා තමයි නියම සමාධි කියලා කියන්නේ. ඔය ආනාපාන සති සමාධිය වගේ නෙමෙයි මේවා. මේවා යථාර්ථයේ දැකලා යථාර්ථයේ තුලම සමාධිගත වෙනවා. දැන් මේ අනිත්‍ය දකින්න පටන් ගත්තට පස්සේ යාට හැම තැනම පේන්නේ අනිත්‍ය පේන්නේ. සිතක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි. සිතක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. එහෙමනම් මේ හැම තැනම යාට පේන්නේ මොකද්ද? අනිත්‍යය පේන්නේ. මේ හැම ක්‍රියාවක්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා දකිනකොට හැම හිතක්ම අනිත්‍යයි කියලා දකිනකොට හිතකින්තරෝ ජීවත් වෙන්න බෑ නේද? එහෙමනම් අනිත්‍යෙන්තරෝ ජීවත් වෙන්න බෑ. ඒතර අනිත්‍යය තුලම සමාධිගත වෙනවා. සතියෙන් ජීවත් වෙනවා කියන්නේ අනිත්‍ය දකිනින් ජීවත් වෙනවා. ඒතකොට එතනම සමාධිගත වෙනවා. සද්දා වීරිය සති සමාධි ඊළඟට ප්‍රඥා සමාධියෙන් ප්‍රඥාවට යනවා. අනිත්‍ය හැර වෙන කිසිවක් නැහැ කියලා කියන්නේ මේ සත්‍ය දකිනවා කියන එකයි. අනිත්‍යානු දර්ශයේ විහෙරති. අනිත්‍යානු දර්ශනයෙන් වාසය කරනවා කියන්නේ ඇත්ත දකිනවා. මොකක්ද ඇත්ත? අනිත්‍යයි. අනිත්‍ය නිට්ටයයි. යමක් නිට්ටය නම් ඒක අනිත්‍යයි. ආම් බලන්න. පංච ඉන්ද්‍රිය. සද්දා, වීරිය, සති සමාධි ප්‍රඥා මේ බුදුහාමුදුරුව අපට දීලා තියෙන ඉන්ද්‍රිය පහ මෙයා මායාවේ ඉන්ද්‍රිය නෙමෙයි ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද නායකත්වය කුමක් සඳහාද මෙතන නායකත්වය කරන්නේ සිත ඇති කර ගැනීම සඳහා නෙමෙයි සිත හට ගැනීම සඳහා නෙමෙයි සිත නිරුද්ධ කිරීම සඳහා නායකත්වය දරන්නේ නිවන් දැකීම සඳහා නායකත්වය දරන්නේ දැන් මේ මායාවේ ඉන්ද්‍රිය මොකද්ද? ඇස කන දිවනාසය කය. ඕනේ මායාවේ ඉන්ද්‍රිය. ඒවටත් කියනවා නායකත්වය කියලා. ඒ ඉන්ද්‍රියටත්. ඒවෙන් නායකත්වය දරන්නේ මොනවද? මොකද මොකටද? සිත ඇති කරගන්න. දැන් ඇහැට රූපයක් අරමුණු වෙනකොට මෙතන විඥානය හට ගන්නවා. නාම ධර්ම පහක් සහිතව එතන නේද හිත හටගන්නේ. එතකොට සිත කියලා කියන්නේ දුකක්. හිත කියලා කියන්නේ දුකක්. එතකොට බලන්න මාර්යාගේ ඉන්ද්‍රියයන්ගෙන් මොනවද අපිට ලැබෙන්නේ? දුක ඇති කර ගැනීම. දුක ඇති කර ගැනීම සඳහා තමයි මාර්යාගේ ඉන්ද්‍රියෙන් නායකත්වය දරන්නේ. බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන ඉන්ද්‍රිය පහක්. ඒ ඉන්ද්‍රියෙන් නායකත්වය දරන්නේ දුක නැති කරගන්න. දුක නැති කරගන්නවා කියන්නේ අනිත්‍ය දැක්ක හැටියේ යථාර්ථයේ දැක්ක හැටියේ වේගයේ දැක්ක හැටියේ දුකට ඇති වෙන්න විදියක් නැහැ. දුක ඇති කර ගැනීමේ නායකත්වය සහ දුක නැති කර ගැනීමේ නායකත්වය පැහැදිලි නේද ඊළඟට බල ධර්ම පහක් ඉදිරිපත් කරනවා ඒ බල ධර්ම වලටත් එන්නේ ওই ටිකම තමයි සද්දා බලං විරිය බලං සති බලං සමාධි බලං ප්‍රඥා බලං මේ බල ධර්ම වලින් කරන්නේ මොකද්ද නිවන් දැකීමට අවශ්‍ය කරන බල ශක්තියෙන් සකස් වෙන්නේ ඒ බල ශක්තිය තමයි මම කිව්වේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා මෙන්න පංච ඉන්ද්‍රිය මෙන්න පංච බල මම මේ කියාගෙන යන්නේ මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල එකින් එක එකින් එක විස්තර කරගෙන යන්නේ මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආ ගණන් කරන්න බලන්න චත්තාරෝ සතිපට්ඨාන හතරයි චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදාන හතරවර්තන 12යි නේද එතකොට පංචේන්ද්‍රිය පංච බල 12 10 22යි ඊළඟට සත්පොජ්ජංග 22යි 7යි 29යි නේද? ඊළඟට තියෙන ආර්ය අෂ්ටායික මාර්ගය. මෙන්න මේ 29න් මේ 29 හතරෙන් එකක් වරුණ තැන තමයි සෝවාන් මාර්ගඥානය. ඔය 29 හතරෙන් එකක් වැඩෙන්න ඕනේ. එතකොට හතරෙන් එකක් වැඩුණ තැන මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. හතරෙන් එකක් වැඩෙන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා. සෝතේට ආපන්න වෙනවා කියන්නේ ඔන්න ඔතනයි. එතන ඉඳන් ඊටු ටික වැඩිගෙන යනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. යටයි නේද? එතකොට 29 යටයි 37යි. මේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හතරෙන් දෙකක් වැටෙන අවස්ථාව තමයි සකදාගාමි අවස්ථාව. හතරෙන් තුනක් වැටෙන අවස්ථාව තමයි අනාගාමි අවස්ථාව. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පරිපූර්ණත්වයට පත් වන අවස්ථාව තමයි අරිහත් මාර්ගඥානය. ආන් එතන සම්මා ඥාන සම්මා විමුක්තිය. දසාංගය යෝග තමයි. අට්ටංග සමන්නාගතෝ සේකෝ පටිපදෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටක් කින් යුක්ත වුණා නම් එතන සේක ප්‍රතිපදාව. එතන සේකේ දකින්න හම්බ වෙන්නේ. දසංග සමන්නාගතෝ අරහාති උච්චති. අංග 10ක් සම්පූර්ණ වෙනකොට තමයි රහතන් වහන්සේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටනේ එතන තමයි සේක ප්‍රතිපදාව තියෙන්නේ. මේ සිස්සෙක් එතන ඉන්නේ. තව උපාධිය ලැබලා නැහැ. තේරුණා නේද? එතකොට මේ ආර්ය අෂ්ටායික මාර්ගයේ පරිපූර්ණත්වයටපත් වුණා කියලා කියන්නේ ආර්ය අෂ්ටායික මාර්ගයේ පරිපූර්ණත්වයටපත් වෙනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පරිපූර්ණත්වයටපත් වෙන්න ඕනේ. අන්න එතකොට මොකද්ද ලැබෙන්නේ? අන්න උපාදී ලැබෙන වෙලාව. සම්මා ඥාන. සම්මා ඥාන සම්මා විමුක්ති. සම්මා ඥාන කියලා කියන්නේ යථාර්ථයේ දැකලා පංච උපාදානස්කන්ධයෙන් පංචස්කන්ධේ බවටපත් වෙනවා. ඒ කියන්නේ අපිරිසිදු හිත පිරිසිදු කර ගන්නවා. එතන තමයි පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ. ප්‍රඥාවෙන් ලෝකයෙන් මිදෙනවා. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ ඒකයි. යථාර්ථයේ දැකලා ලෝකයෙන් මිදෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් අයින් වෙනවා කියන්නේ සිත පිරිසිදු කරගන්නවා පංචස්කන්ධයේ බවට පත් වෙනවා ඊට පස්සේ. ඊළඟට තියෙනවා චේතෝ විමුක්තිය කියලා එකක්. චේතෝ විමුක්තිය කියලා කියන්නේ ඒ පිරිසිදු හිතනොත් අයින් වෙලා යනවා. ඇයි ඒකත් හටගත්ත දෙයක් නේ? ඔය පිරිසිදු හිත කියන එක හටගත්ත දෙයක්. හටගත්තා වූ සියලුම දේවල් අනිත්‍ය නම් පිරිසිදු හිතත් අනිත්‍යයි. දුකයි. අනාත්මයි. කොච්චර පිරිසිදු වුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ආන් ඒක නිසා අපි ඒකෙනුත් අයින් වෙන්න ඕනේ. ආන් ඒක තමයි අනුපතිශේෂ පරිණිරවාණ ධාතුවෙන් පිරිනුවම් පානවා කියන්නේ. සෝපතිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනවම් පානවා කියන්නේ පඤ්ඤා විමුක්තිය. පඤ්ඤා විමුක්තිය කියන්නේ ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා අර අපිරිසිදු හිත පිරිසිදු කරගන්නවා. එතන රහත් ඵලය රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා එතන. ඒ වැඩ ඉන්න රහතන් වහන්සේට හිත සකස් වෙනවා. හිත සකස් වෙනවා. විශේෂත්වය මොකද්ද? ඒ සකස් වුණාට ඒවා භවයට යන්න සකස් වෙන්නේ නැහැ. තණ්හාවෙන් තෙතමනේ වෙන්නේ නැහැ. කර්ම බවටපත් වෙන්නේ නැහැ. ඒවට කියන්නේ ක්‍රියාසිත කියලා. කර්මසිත නෙමෙයි. ඒ සකස් වෙන හිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක නිසා බුදුහාරෝ දේශනා කළා ඒකත් අතහැරලා දාන්න කියලා. ආන් ඒක තමයි චේතෝ විමුක්තිය කියන්නේ අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව. අතන සෝපදිශේෂ උපදි තියෙනවා. ස උපදි ශේෂ උපත ටික තියෙනවා තාම. ඉතුරු වෙලා තියෙනවා. මොනවද මේ උපත කියලා කියන්නේ? මේ තියෙන්නේ අපේ මේ පරණ මෝඩකම් වලින් සකස් වුණු දේවල්. ඇස කන දිව නාසය කය මන. ඔය තමයි උපත කියලා කියන්නේ. ඒ උපත තියෙන නිසා මොකද වෙන්නේ? සිත් සකස් වෙනවා. අනුපතිශේෂ කියන්නේ නෑ උපතිශේෂ. උපත ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මරණය සමග පරිණිරවාණයටපත් වෙනවා. ඒක තමයි අනුපතිශේෂ පරිණිරවාණය කියන්නේ. <coughs> පුබ්බේ ධම්මට්ඨිති ඥානං පච්චා නිබ්බානේ ඥානං කියන්නේ තෝක තමයි. పూర్වයෙන් අපිට ධම්මට්ඨිති ඥානය කියන්නේ ධර්මයේ මත පිහිටාගෙන අපි සිත පිරිසිදු කරගන්නවා. ධම්මට්ඨිති ඥානං ලෝක ධර්මයේ අවබෝධ කරගෙන එතනින් සිත පිරිසිදු කරගන්නවා. පච්චා නිබ්බානේ ඥානං ඊට පස්සේ නිබ්බානේ ඥානය කියන එක පරිපූර්ණත්වයටපත් වෙන්නේ අනු අනුපරිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයටපත් වුණාට පස්සේ තමයි නිබ්බාන ඥානය කියන එක හරියටම පරිපූර්ණ වශයෙන් ලැබෙන්නේ. දැන් රහතන් වහන්සේටත් ලෙඩ හැදෙනවා, කායික දුක ඇති වෙනවා, මානසික දුක ඇති වෙන්නේ නැහැ. කාය දුක කායික දුක ඇති වෙනවා, ලෙඩ හැදෙනවා. එතකොට පරිපූර්ණ පරිනිර්වාණයක් නෑ නේද? එතන නේද? ඒ කායික දුක එහෙම තියෙනවනේ. අර සිතනොත් ඉවත් වෙලා ගියාන් පස්සේ පරිපූර්ණ නිර්වාණය. එතකොට මම මේ දේශනා කරගෙන යන් ගියේ මොකද්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරය. මේක පරිපූර්ණත්වයටපත් වෙන්නේ අරිහත් ඵලයට හේවත් මහා ප්‍රඥාවට ප්‍රවිෂ්ඨ වෙන අවස්ථාව. නිරාවරණ ඥානය. ඉතින් මේ සත්‍ය මේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ක්‍රමානුකූලව සම්පූර්ණ වීගෙන ඇති වේගෙන දියුණු වේගෙන දියුණු වේගෙන දියුණු වේගෙන යන්න ඕනේ. මේ මේ නිකන් සෙල්ලම් වැඩක් නෙමෙයි. සෝතාපන්න වෙනවා කියන එක. හැබැයි ඉතින් බය වෙන්න ඕනෙත් නැහැ. ධර්මයේ දැක්ක සත්පුරුෂයෙක් ළඟට ගියාන් පස්සේ මේ සියල්ලක්ම දියුණු වෙන ආකාරයට ඇති වෙලා දියුණු කරගන්න පුළුවන් ආකාරයට කමටහන් ලැබෙනවා. ඒක නිසා ශ්‍රාවකයන් ලොකුවට ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. අපි කොහොමද ඒවා කරන්න කියලා. ඒක අපි මේ දේශකයා එහෙම නැත්නම් ගුරුවරයා ඒ සියල්ලක්ම සම්පූර්ණ වෙන ආකාරයට මේ ධර්මය දෙනවා මේ ශ්‍රාවකයන්ට. අර දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩෙකුට බේත් දෙනවා වගේ. ලෙඩු දන්නේ නැහැ. ඒ ඇති වෙන විටමින් පදාර්ථ වෛද්‍යවරයා දන්නවා. <coughs> තේරුණා නේද? ඒතර සෝතාපන්න පුද්ගලයෙකුට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හතරෙන් එකක් සම්පූර්ණ වෙන්න ඕනේ. සෝතාපන්න වීම සඳහා. සකදාගාමී වීමට හතරෙන් දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ. තේරුණේ? අනාගාමී වෙන්න හතරෙන් තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. අරියත් බවටපත් වෙන්න හතරෙන් හතරම පරිපූර්ණම තන්නේ කරම ධර්මයේ බවටමපත් වෙන්න ඕනේ. ඊළඟට තව තියෙනවා සප්ත විසුද්ධියක් ගැන කියලා තියෙනවා. සප්ත විසුද්ධිය. ඒ කියන්නේ සිත පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය කරන කරුණු හතක්. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, ඊළඟට කාංකා විතරණ විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. මේ සියල්ලක්ම දේවල් විසුද්ධ වෙන්න නම් තණ්හාවෙන් තොර වෙන්න ඕනේ මේවා. තණ්හා මාන දිට්ටි වලින් තොර වෙන්න ඕනේ. දැන් තණ්හා මාන දිට්ඨිය වලිනොත් සීලයක් ඇති කරගන්න පුළුවන්. ඒකට සීලය කියනවා මිසක් විසුද්ධ සීලය කියන්නේ සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒකට සමාධිය කියනවා මිසක් විසුද්ධ චිත්තය කියලා කියන්නේ නැහැ. තේරුණාස් නේද? දිට්ඨියක් ඇති කරගන්න පුළුවන්. ඒක දිට්ඨියක් මිසක් විසුද්ධ වෙන්නේ නැහැ. දිට්ඨි විසුද්ධි වෙන්නේ නැහැ. මේ හැම එකම විසුද්ධියටපත් වෙන්නේ මක් නිසාද? තණ්හා මාන දිට්ඨි අනුපහතා වෙන්න ඕනේ. කරුණෝපාය කෝසල පරිග්‍රහිතා වෙන්න ඕනේ. පාරමිතා බවටපත් වෙන්න ඕනේ. විසුද්ධ වෙන්නේ එතනින්. ඒතර පාරමිතා පූර්ණේ ආරම්භ වෙන්නේ කොතනින්ද? ශ්‍රද්ධාව ඇති වුණා නම් දැන පැහැදීම ඇති වුණා නම් යම්කිසි කෙනෙකුට ආන් ඒ පුද්ගලයා කරන කියන හැම දෙයක්ම පාරමිතා වෙනවා. එතකොට එයා සිල් රකින්නේ දිව්‍ය ලෝක යන්න නෙමෙයි. අපායට බයෙන් නෙමෙයි. තණ්හාවක් නැහැ ඒ සීලය තුල. මාන්නාකාරකමක් නැහැ. ඈ මිච්ඡාදිට්ඨියක් නැහැ. එයාගේ සීලය තණ්හා මාන දිට්ඨි අනුපහතා. තණ්හාවෙන් මාන්නක්කාරකමේ මිච්ඡාදිට්ඨියෙන් නොමඩනාලද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත වුණා වූ සීලය තමයි විසුද්ධ සීලය කියලා කියන්නේ. එතකොට විසුද්ධ සීලය ඇති වෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි. ශ්‍රද්ධාවක් නැති කෙනෙකුට මොනවා කරලා සීල විසුද්ධියකට යන්න බෑ. ශ්‍රද්ධාව නැති අයත් සිල් රකින්නවා, සිල් ලබා ගන්නවා, සිල්වතුන් බවට පත් වෙනවා. කොහේ යන්නද? දිව්‍ය ලෝකයන්ට, බ්‍රහ්ම ලෝකයන්ට. අපායෙන් අපායට බයෙන්. එතන තියෙන්නේ ආසාවයි බයයි. ආසාවයි බය කියන්නේ තණ්හාව. තණ්හාව තියෙනවා නම් ඒ සීලය තුළ විසුද්ධ සීලයක් බවටපත් වෙන්නේ නැහැ නේද? ඒතර සද්ධාවන්තයේ සීල් රකින්නේ. අපායට බයෙන් නෙමෙයි. දිව්‍ය ලෝක යන්න නෙමෙයි. සිත පිරිසිදු කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඒ සීලය තුළ තියෙන්නේ මොනවද? කරුණාව සහ මෛත්‍රිය. ආන් ඒ සීලය තමයි සීල විසුද්ධ සීලය කියන්නේ. සීල විසුද්ධිය කියන්නේ ආන් ඒකයි. ඒතර සීල විසුද්ධිය ඇති වෙන්නේ ශ්‍රද්ධාවන්තයින්ට පමණයි. ශ්‍රද්ධාවක් නැති අයට සීල විසුද්ධියක් නැහැ. චිත්ත විසුද්ධියත් ඒ වගේ. දැන් සමාධිගත වීම කියන එක දැන් මෙතන චිත්ත විසුද්ධිය කියන චිත්ත කියන වචනයෙන් පෙන්වන්නේ සමාධිගත වීම කියන එක. ඈ ශක්තිමත් සිත සමාධි සිත. එතකොට සමාධිගත වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකයන්ට සමාධිගත වෙන්න පුළුවන් කෙනෙකුට. තියෙන්නේ මොකද්ද? බ්‍රහ්ම ලෝකයේ කෑදරකමෙන් සමාධිගත වෙලා තියෙනවා. එතන චිත්ත විසුද්ධියක් නැහැ. සමාධියක් තියෙනවා. චිත්ත විසුද්ධියක් නැහැ. නමුත් සෝතාපන්න පුද්ගලයෙක් සමාධිගත වෙන්නේ බ්‍රහ්ම ලෝකයන නෙමෙයි. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව. ඒ සමාධිය තුල තණ්හාව නැහැ. තේරුණා නේද? අන්න ඒක තමයි චිත්ත විසුද්ධිය කියන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි. දිට්ඨි විසුද්ධි. දිට්ඨි විසුද්ධි කියලා කියන්නේ ශ්‍රද්ධාව තුළින් ඇති කරගන්නා වූ දිට්ඨිය. මොකද්ද සම්මා දිට්ඨිය? ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනකොට සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙන හැටි මම පෙන්වන්නේ. ආන් ඒක තමයි දිට්ඨි විසුද්ධි කියලා කියන්නේ. දිට්ඨි කියන තැන දිට්ඨි කියන්නේ මිච්ඡා දිට්ඨියට සම්මා දිට්ඨියට කියන්නේ දිට්ඨි විසුද්ධිය. දිට්ඨිය විසුද්ධ වෙලා තියෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එක්තරා ප්‍රමාණයකට දැනගන්නවා. දැනගෙන ඒක දිනු කරගෙන ඉදිරියට යනවා. ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගන්නකොට මොකද වෙන්නේ? නිර්වාණය සපයි කියලා පිළිගැනීම ඇති වෙනවා. එතන ඉඳන් මෙයා කොහොමද ගමන් කරන්නේ? ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි ලෝකේ දුකයි දුකයි දුකයි දුකයි දුකයි කියාගෙන ඉදිරියට යනවා. එතකොට මොකද වෙන්නේ? මිච්ඡා දිට්ඨිය ඒවත් සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. ආන් ඒක තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය බවටපත් වුණා. ඊළඟට තියෙන්නේ මොකද්ද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් මෙයා පැහැදිලිම දන්නවා සම්මා දිට්ඨිය ඇති කරගෙන සෝතේට ආපන්න වුණු පුද්ගලයා පැහැදිලිව දන්නවා මේක තමයි නිවන් මාර්ගය. වෙන නිවන් මාර්ගයක් නැහැ. මග නොමග දන්නවා. නොමග තමයි මිච්ඡාදිට්ඨිය, මග තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය පදනම් කරගෙන මුල් කරගත්තා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මෙයාට මාර්ගය ගැන සැකයක් නැහැ. මග නොමග දන්නවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඒකයි. මග නොමග දන්නා වූ ඥානය. ඊළඟ කාංකා විතරන විසුද්ධිය. දැන් සම්මාදිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට මෙයාට කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ තුනුරුවන් පිළිබඳව. කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. ඔය විචිකිච්ඡාව නැති වෙනවා කියලා කියන්නේ. ඒ විචිකිච්ඡාව නැති වෙන්නේ සෝවාන් ඵලයටපත් වෙන පුද්ගලයාට. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මේ විචිකිච්ඡාව නැති වුණාන් පස්සේ මෙයාට මේ සැකයක් නැහැ තුනුරුවන් ගැන. ඒ කාංකා කියන්නේ සැකනේ. කාංකා විතරණ විසුද්ධිය. කාංකා සැක ඔක්කොම අයින් වෙලා විසුද්ධ භාවයටපත් වෙනවා. ඊළඟට දැන් බලමු සත්‍ය විසුද්ධිය දැන් කීයක් කියලා තියෙනවද කියලා සීල විසුද්ධි චිත්ත විසුද්ධි ditthi විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කාංකා විතරණ විසුද්ධිය ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ ප්‍රතිපදාව සම්මා ඥානයේ සඳහා යා යුතු ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් සම්මා ඥානෙ ලබා ගැනීමට අවශ්‍ය කරන සුදුසුකම් ලබා ගන්නවා. මොකද්ද මේ ප්‍රතිපදාව? උද්‍යාවේ ඥානය, භංග ඥානය, බය ඥානය, නිබ්බිදානුපස්සනා ඥානය, මුංජිත කම්මතා ඥානය, පටිසංකාර ඥානය, සංකාර උපේක්ඛා ඥානය, අනුලෝම ඥානය, ඥාන දර්ශන විසුද්ධිය. ඒ ඥාන දර්ශන විසුද්ධියට යන ක්‍රමය. ඔය නවමහා විදර්ශනා ඥානය කියලා කියන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඒකයි. මෙන්න මේ ප්‍රතිපදාවෙන් ඉදිරියට ගමන් කරනකොට ඥාන දර්ශන විසුද්ධියට යනවා කියන්නේ මහා ප්‍රඥාව ලැබෙනවා සම්මා ඥානයටපත් වෙනවා. ඒකේ මුලින් තියෙන්නේ මොකද්ද? උදයවිය ඥානය. උදය වය උදේ වය කියලා කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇතිවීම නැතිවීම. ඕක තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය කියන එක විස්තරාත්මකව ඉදිරිපත් කිරීමත්මයි උදේවය කියලා කියන්නේ. මොනවද මේ උදේවය වෙන්නේ? ලෝකය. ලෝකය කියන්නේ මොකද්ද? හිත. හිතක් කියන්නේ ක්‍රියාවක්. ඉතින් මෙයා ක්‍රියාවකට හිත යොමු කරගෙන ඒ ක්‍රියාවෙහි ඇතිවීම නැතිවීම බලනවා. දැන් ආස්වාසේ ප්‍රස්වාසේ අපි කරන ක්‍රියාවක් බවට පත් කරගන්නවා. පත් කරගෙන ආස්වාසේ ඇති වෙනකොට පටන් ගන්නකොට ඇති වෙනවා ආස්වාස කරලා ඉවෙනකොට නැති වෙනවා. ප්‍රස්වාසයේ පටන් ගන්නකොට ඇති වෙනවා. ප්‍රස්වාස කරලා ඉවෙනකොට නැති වෙනවා. ආන් ඒක දකිනවා. උදය වය දකිනවා. මොකේද? ලෝකේ. ලෝකේ කියන්නේ මොකද්ද? හිත. හිතක් කියන්නේ මොකද්ද? ක්‍රියාවක්. එතකොට මෙන්න මේ ක්‍රියාවක ඇතිවීම නැතිවීම බැලීම තමයි ලෝකයේ පිළිබඳවම උදයව්‍ය දකිනවා කියන්නේ. උදයව්‍ය ඥානය කියන්නේ ඔන්න ඔකටයි. මේ තියෙන ලෝකේ ඔය අත දිගාරිනවා නමනවා නමනවා දිගාරිනවා දිගාරින්න පට හට පට ගන්න දිගාරින්න ආරම්භ කරනකොට උදය දිගෑරලා වෙන්නකොට වය අකුලන්න ආරම්භ කරනකොට උදය අකුල්ලා වෙන්නකොට වය ඕනෙම ක්‍රියාවකින් දකින්න පුළුවන් හුස්මට හිතේම කරගෙන හුස්ම පටන් ගන්නකොට උදය ඒකට හුස්ම අරගෙන ඉවර වෙනකොට වය ආස්වාසයේ පටන් ගන්නකොට උදය ආස්වාස කරලා එවෙන්නකොට වය. ප්‍රස්වාසයේ පටන් ගන්නකොට උදය. ප්‍රස්වාස කරලා එවෙන්නකොට වය. ඒතර මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ ක්‍රියාවක් බවට පත් කරගෙන ඇත් දෙක පියාගෙන උදය වය උදය වය ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව බලනවා. මේ මේකට උදයවේ ඥානය කියන්නේ. මේක වේගවත් කරගෙන ගියාන් පස්සේ මේ වේගය නිසා මොනවා කරන්නවත් අල්ලන්න බැරුව යනවා. වෙහෙසකටපත් වෙනවා. වෙහෙතරපත් වෙනකොටම තවදුරටත් මේ ක්‍රියාව කරගෙන යන්න බැරුව යනවා. ක්‍රියාවක් කියන්නේ හිතක්, හිතක් කියන්නේ ලෝකය. විවේගයේ දැක්කයන් පස්සේ, උපායාසයේ පත්වනයන් පස්සේ තවදුරටත් මේ ක්‍රියාව හෙවත් ජීවිත පැවැත්ම ඉදිරියට අරගෙන යන්න බැරුව යනවා. ආන් ඒතර මොකද වෙන්නේ? ක්‍රියාව නවතිනවා, ක්‍රියාව නවතිනවා කියලා කියන්නේ හිත නවතිනවා කියන එකයි. ඒක අතහැරෙනවා. කරගන්න බැරුව ගිහිලා උපායාසයේ දැක්ක හැටි අතහැරෙනවා. මොකද්ද මේ අතහැරෙන්නේ? මේ ක්‍රියාව. ක්‍රියාව කියන්නේ හිත. හිත කියන්නේ ලෝකය. අන්නේ ලෝකයේ අතහැරුණාන් පස්සේ මොකද වෙන්නේ? ලෝකය කියන්නේ සංඥා ගොඩක්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සියලුම රූපස්කන්ධේ සංඥා ගොඩම අතහැරුණාන් පස්සේ ආන් එතන තමයි අනුලෝම ඥානය කියලා කියන්නේ. අනුලෝම ඥානය කියන්නේ මහා ප්‍රඥාව ලැබීමට ඉස්සෙල්ලා පිරාතුව පිරාතු අවස්ථාව. උද්‍යාවේ ඥානය, භංග ඥානය, භංග ඥානය කියන්නේ මේක කැඩෙනවා පේනවා. බය ඥානය කියන්නේ මේක දැක්කම පස්සේ සසර බය ඇති වෙනවා. සංසාරය කියන්නේ මේකද කියලා. ඇති වෙනකොටම නැති වෙනවා නම්. විශාල බයක් ඇති වෙනවා. එතන සසර බය දක්නාසුරු නුවණ කියන්නේ වංගෝකයි. උද්‍යාවේ ඥානෙ, භංග ඥානෙ, බය ඥානෙ. නිබ්බිදානුපස්සනා ඥානය කියන්නේ වින්දනේ නැතු යනවා. වේගයේ දැක්ක හැටි නිර්වින්දණයටපත් වෙනවා. නිබ්බිදානුපස්සනා ඥානය කියන්නේ ඒකයි. ඊළඟට මුංජිත කම්මතා ඥානය. මේක නම් මේ ලෝකය කියන්නේ දමල ගහලා යන්න හිතෙනවා. සිංහලෙන් කියනවා නම්. මුංජිත කම්මතා කියලා කියන්නේ මිදෙන්න කැමැත්ත ඇති වෙනවා. ඊළඟට සංකාර උපේක්ඛා ඥානය. වේගයේ දැක්ක හැටි කිසිම සංකාරයකට ඇලෙන්න ගැටෙන්න බෑ උපේක්ෂා බවටපත් වෙනවා. පටිසංකාර ඥානය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිනවා. ඊළඟට අනුලෝම ඥානය. අනුලෝම ඥානය කියන්නේ මහා ප්‍රඥා ලැබෙන්න පෙර ආතු අවස්ථාව. ආන් ඒක තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. මෙයා වේගෙන් වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට සියලුවම ලෝක නිමිති ලෝක සංඥා ඉවත් වෙලා යනවා. මොකෝ නොදැනෙන ස්වභාවයටපත් වෙනවා. යන්න එතෙන්දි පස්ස නිරෝධය. මේ පස්ස කරන්නේ මොනවද? ලෝකේ නේ පස්ස කරන්නේ. වේගයේ දැක්ක හැරේ පස්ස නිරෝධය වෙනවා. පස්ස නිරෝධය වෙනකොට මොකද වෙන්නේ? මහා ප්‍රඥාවට යනවා. ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඒකයි. අනුලෝම ඥානය ඊළඟට තියෙන්නේ සම්මා ඥානය. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඕකයි. පැහැදිලි නේද? අනුලෝම ඥාන ඊළඟට තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය. මේ මේක තමයි සත්‍ය විසුද්ධිය කියලා කියන්නේ. එතකොට මේ සත්‍ය විසුද්ධියම ඇති වෙන්නේ ශ්‍රද්ධාව පදනම් කරන බව දැනගන්න ඕනේ. ශ්‍රද්ධාවෙන්තර මොකවත් විසුද්ධ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති අයට ඔය සීලාදී ගුණ ධර්ම ඇති වෙන එක ඇත්ත ඒ වුණාට ඒවා විසුද්ධ සීල නෙමෙයි. එහෙනම් ඒ අතර තියෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාවෙන් තොර වෙන්න ඕන විසුද්ධ වෙන්න නම්. තණ්හාව කියන්නේ ඇලීම ගැටීමනේ. ශ්‍රද්ධාව ඇති වුණු පුද්ගලයාට මේ ලෝකෙට ඇලෙන්න පුළුවන්කම නැහැ නෑ නේද? ලෝකේ දුකයි කියලා දැනගත්තා නම් ආයෙ කොහෙද මේ මෙහෙ නවතින්නේ? යා එතන ඉඳන් කරන්නේ කොහොමද? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. ඒව ඇතුලේ තණ්හාව නෑ. තණ්හාව මැඩගෙන තියෙන්නේ ඒව ඇතුලේ. එතකොට දැන් මම පැහැදිලි කරලා දුන්නා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඊළඟට සප්ත විසුද්ධිය. ඊළඟට නවමහා විදර්ශනා ඥානය. මේ හැම එකක්ම හතරෙන් එකක් සම්පූර්ණ වුණ තැන තමයි සෝවාන් මාර්ගඥානය කියන එක ලැබෙන්නේ. හතරෙන් දෙකක් සම්පූර්ණ වෙනකොට සකදාගාමි, හතරෙන් තුනක් සම්පූර්ණ වෙනකොට අනාගාමි, හතරෙන් හතරම සම්පූර්ණ වෙනකොට පරිපූර්ණ ඥානයේ මහා ප්‍රඥාව අන්න එතන තමයි මහා රහතන් වහන්සේ වැඩ ඉන්නේ. අරිහත් මාර්ග ඥානය. ඒතර අන්න එතන තමයි පරිපූර්ණ විසුද්ධියක් ඇති වෙලා චිත්ත පාරිශුද්ධිය ලැබෙන්න ඕන උතන. චිත්ත පාරිශුද්ධිය කියලා කියන්නේ මොකද්ද? සිත තුළ ඇති කෙලෙස් ඉවත් කිරීම. අර මං කියවනේ අර කෙලෙස් නැමැති මඩ ගොහර ඇතුලෙන් උඩට එනකොට මේක අපිරිසිදුලා එනවයි කියලා. ඒ එය පිරිසිදු කරගන්නා වූ ක්‍රමේ සහ විදිය තමයි මේ සතර සතිපට්ඨානය උගන්වන්නේ. ඒතර සිත අපිරිසිදු වීම නිසා තමයි අපි දුකටපත් වෙන්නේ. සිත පිරිසිදු වීම නිසා අපි නিত্য සුන්දර පරම මංගල නිර්වාණ සුඛයටපත් වෙනවා. අන්න ඒක තමයි ප්‍රඥාවන්තයා සොයාගෙන යා යුතු දෙය. ප්‍රඥාවන්තයා කියන්නේ බෞද්ධයා කියන එකයි සොයාගෙන යා යුතු දේ තමයි අර්ථය කියන්නේ. ඒ සොයාගෙන යා යුතු දේට අදාළ විද්‍යාව තමයි බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ. මොකද්ද? සතර සතිපට්ඨානය. චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදානා පංච ඉන්ද්‍රිය පංච බල සත්පොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග. මෙන්න බෞද්ධ ආර්ථික විද්‍යාව. ප්‍රතිඵලය මොකද්ද? නিত্য සුන්දර පරම මංගල මහා සැපයෙන් සැපවත් වීම. හන්දදාන භික්කවේ ආමන්තයාමීවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන භික්කවේ සම්පාදේත. බුදු පියාණන් වහන්සේ මෙපමණ කාලයක් දේශනා කරපු 84000ක් ධර්මස්කන්ධය සම්පින්දණය කරලා උන්වහන්සේ අපෙන් සමුගන්න සෝදානම් වෙන අවස්ථාවේදී හෙවත් පරිනිර්වාණ මංචකයේදී මෙන්න මේ විදිහේ ප්‍රකාශනයක් කළා. මහණෙනි මම අවසාන වශයෙන් තොප අමතනවා. අප්‍රමාදීව ජීවත් වෙන්න. ඇයි වය ධම්මා සංඛාරා. සංඛාරා කියන්නේ හටගත්තා වූ සියලුම දේවල් වය ධම්මා කියලා කියන්නේ අනිත්‍යයි වෙනස් වන සුළුයි. අප්‍රමාදේන භික්කවේ සම්පාදේත. මහණෙනි අප්‍රමාදීව ජීවත් වෙන්න. මොකද්ද මේ අප්‍රමාදීව ජීවත් වෙනවා කියන්නේ? සංකාර කියන වචනේ ගත්තාම මුළු ලෝකෙම අයිති. සංකාර කිව්වත් එකයි හිත කිව්වත් එකයි. අප්‍රමාදීව ජීවත් වෙනවා කියලා කියන්නේ හිතක් ඇති වෙනකොටම අනිත්‍යයි කියලා දකිනවා. <clears throat> අනිත්‍යයි අනිත්‍යයි මං දැන් හිතට නම් ගොඩාක් හොයලා දුන්න අවසානයේදී හොයලා දුන්නේ නම තමයි අනිත්‍යය එහෙමනම් හැබැයි අප්‍රමාදීව දකින්න ඕනේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත කියන්නේ ඒකයි වහාම දකින්න ඕනේ හිතක් හටගන්නකොටම වහාම දකින්න ඕනේ ආන් එතකොට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ හටගන්න හටගන්න සිත එතනම සිඳිලා යනවා මේ සිතට ඇලුනේ ගැටුනේ අනවබෝධයෙහිවත් මේ සිත නිට්ටයයි කියලා දැකීම නිසා. අවිද්‍යාව කියන්නේ ඒකයි. නිට්ටයයි කියලා මුලා වුණා. දැන් මේ මුලාවෙන් අත මිදුණයන් පස්සේ කවදාවත් නිට්ටයයි කියලා දකින්න දකින්නේ නැහැ. අනිත්‍යයි කියලාමයි දකින්නේ. නිට්ටයයි කියලා දැකීම නිසා තණ්හාවට ගියා නම් අනිත්‍යයි කියලා දැක්කොත් තණ්හාවට යන්නේ නැහැ. හට ගන්න හට ගන්න සිත මෙතන නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන්නේ භවය නිරුද්ධ වෙනවා කියන එකයි. හැබැයි අප්‍රමාදීව කරන්න ඕනේ ඒක. ප්‍රමාද වුණොත් බෑ. ප්‍රමාද ප්‍රමාද වුණ හැටි තණ්හාවෙන් තෙතමනේ වෙනවා. එහෙමනම් සිතක් හට ගන්නකොටම අනිත්‍යයි කියලා හිතන්න එච්චරයි. මෙන්න මේක තමයි අවසාන බුදු වදන. එතකොට මොකද වෙන්නේ? දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං දැක්කනම් දැක්ක තැන නවත්තන්නේ කිව්වා. ඇහුවනම් එතන නවත්තන්න කිව්වා. ස්පර්ශයක් ලැබුණා නම් එතන නවත්තන්න කිව්වා. රසයක් ලැබුණා නම් එතන නවත්තන්න කිව්වා. ආග්‍රහණයක් ලැබුණා නම් එතන නවත්තන්න. මනසට අරමුණක් ආව නම් එතන නවත්තන්න. යන්න දෙන්න එපා. කොහොමද නවත්තන්නේ? අනිත්‍යයි කියලා හිතුව හැටියේ එතනින්ම භවය නිරුද්ධ වෙනවා. සබ්බේ සංඛාරාං අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා කියන්නේ හිත අනිච්ඡාති අනිත්‍යයි කියලා යදා පඤ්ඤාය පස්සති යම් දවසක අවබෝධ කරගත්තා නම් අත ඉක්බිති දුක්ඛේ නිබ්බින්දති දුක්ඛය කියන්නේ ලෝකය ලෝකයේ පිළිබඳව නිර්වින්දණයටපත් වෙනවා නිබ්බින්දති කියන්නේ වින්දනය නැතුව යනවා. වින්දනය කියන්නේ මොකද්ද? ඇලීමයි ගැටීමයි. තණ්හාව. ඒක නිබ්බින්දති කියන්නේ තණ්හාව නැති වෙනවා. කලකිරෙනවා හැම නෙමෙයි ඈ. අද මේකටත් බොහෝ දිනෙක දාලා තියෙන නිබ්බින්දති කියන්නේ කලකිරෙනවලු. කලකිරෙනවා කියන්නේ මොකද කියලා අහපුවාම කියනවනේ ඉතින් මේ බලාගත්තා තේ බලාගෙන ඉන්නවා. ඔන්න කලකිරෙනවා කියන එකට දීලා තියෙන වචනය. නිබ්බින්දති කියන එකට. එහෙමනම් හොඳටම නිබ්බින්දති වෙලා තියෙන්නේ රහතන් වහන්සේනේ. එහෙනම් රහතන් වහන්සේ බලාගත් අතේ බලාගෙන ඉන්න මෙලෙවිච්ච පුද්ගලයෙක් වෙන්න එපාය. එහෙමනම් ওই රහත් ඵලය කියන එක මට නම් ඕනේ නෑ. මට නම් එපා. මම දන්න රහතන් වහන්සේ ප්‍රභා සම්පන්නයි. පිපුණ මලක් වගේ. හරිම ආලෝකමත්, හරිම පැහැදිලි, හරිම ප්‍රාණවත්. මොකද වෙලා තියෙන්නේ? තණ්හාව නැති වෙලා. තණ්හාව නැති වුණ හැටි මොකද වෙන්නේ? සිත පිරිසිදු වෙනවා. චිත්ත පාරිශුද්ධිය කියන්නේ ඔන්න ඕක තමයි. ඒතකොට තණ්හාව ඇති වුණේ නිට්ටය කියලා දැකීම නිසානේ. අනිත්‍යය කියලා දැක්ක හැටි මොකද වෙන්නේ? එතනම හට ගන්න හට ගන්න සිත සිඳිලා යනවා. නිබ්බින්දති කියන්නේ නිර්වින්දණයටපත් වෙනවා. නිර්වින්දණය කියන්නේ විඳවීම, විඳීම, විඳීම නැතුව යනවා. විඳවනවා කියන්නේ විඳවනවා කියන්නේ ඇලෙනවා ගැටෙනවා. විඳීම නැතුව යනවා කියලා කියන්නේ මොකද්ද? තණ්හාවෙන් ඉවත් වෙනවා කියන එකයි. තණ්හාව කිව්වත් එකයි වින්දනය කිව්වත් එකයි. එතකොට මෙන්න මේක තමයි බුදු පියාණන් වහන්සේ අපිට 84000ක් ධර්මස්කන්ධයක් දේශනා කරලා අන්තිමට මේ සියලුම ධර්මස්කන්ධය සම්පින්දණය කරලා මිටමලෝලා දීලා ගියා. දැන් මේ පින්නතුන්ට මේ ගාථාවේ පාලි නොතේරුණාට ප්‍රශ්නයක් නෑ බලන්න මේ ගාථාව තේරෙනවද කියලා. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා කියන්නේ හිත අනිච්ඡාතිය කියලා කියන්නේ වෙනස් වෙන සුළුයි අනිත්‍යයි. ඇති වෙනකොටම නැති වෙනවා. මෙන්න මේක අවබෝධ කරගත්තා නම් දුක්ඛය කියන්නේ මොකේද? ලෝකයට කියන තවත් නමක් පමණයි දුක්ඛය කියලා කියන්නේ. ලෝකයේ පිළිබඳව නිබ්බින්දති නිර්වින්දණයටපත් වෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මෙන්න චිත්ත පාරිශුද්ධියට යන ක්‍රමය. ඒ නිසා මේ ගාතාව හොඳට පාඩම් කරගන්න මන්ද ත්‍රිපිටකයේ තියෙන සියලුම ගාතාවලින් මන්නම් හරිම කැමති ගාතාවක තමයි මේ ගාතාව කියනකොට සම්පූර්ණ මුළු ත්‍රිපිටකයේම හකුලවා අතර ගත්තා වගේ දැනෙනවා සබ්බේ සංඛාරාං අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති එතන සංඛාරා කියන්නේ හිත දුක්ඛාති දුකයි කියලා දකින්න කිව්වා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. ඒතර සබ්බේ ධම්මා කිව්වේ. ඔන්නතන සෑහෙන ගැඹුරු තැනක්. සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මානත්තාති. මෙතන සබ්බේ ධම්මා කිව්වහම අර ප්‍රභාස්වර සිතත් අයිති වෙනවා. ඒකත් අනාත්මයි. අනාත්මයි කියන්නේ වටිනා දෙයක් නෙමෙයි. ඒකත් අසාර ධර්මයක්. ඒකත් අතාරින්න කිව්වේ ඒක තමයි. සබ්බේ සංඛාරා අනිච්චා. මෙතන සංඛාර කියන වචනේට සියලුම දේවල් අයිති වෙනවා. ඒ අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. ඒතර විශේෂයෙන් මෙතන සංඛාර කියන වචනේට අයිති වෙන්නේ පංච පංච උපාදානස්කන්ධය. දුක කියලා කතා කරන්නේ අපි එතනනේ. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ සංඛාරා කියන්නේ එතනත් පංච උපාදානස්කන්ධයයි තියෙන්නේ. එතන දුකයි. සබ්බේ ධම්මා කිව්වේ මොකද කියන එක තමයි අපි හිතන්න ඕනේ. සබ්බේ ධම්මා කිව්වේ පංචස්කන්ධයත් අල්ලන්න ඕන නිසා. ඒකත් අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ ඒකත් හටගත්ත දෙයක්. ඒක ඇතුළෙත් මේ දුක තියෙනවා. හැබැයි ඒ දුක කියන්නේ ඔය වේදනාත්මක දුක නෙමෙයි. එතන දුක කියලා කියන්නේ මොකද්ද? දෙකක් නැතිවීම නිසා ඇතිවෙන දේ. දෝ කය දෝ කියන්නේ දෙක, කය කියන්නේ ෂේ වෙනවා. මොකද්ද මේ දෙක? මුළු ලෝකෙම ගත්තාම ලෝකයක් ලෝකෝත්තර හිතත් සියලුම හටගත්ත දේවල් ගත්තාම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ධනහා ඍණ කියලා. ඇති බව හා නැති බව. මේ දෙකම අනිත්‍යයි. මේ දෙකම ෂේ වෙලා යනවා. ධනත් ෂේ වෙලා යනවා, ඍණත් ෂේ වෙලා යනවා. අත්තීති ඒකෝවන්තෝ නත්තීති ඒකෝවන්තෝ ද්වේමේ භික්කවේ උබෝවන්තේ අනුපගම්ම මජ්ජිමා පටිපදා තථාගතෝ ධම්මං දේතේති. ඇත කියන එකත් එකාන්තයක් නැත කියන එක තවත් අන්තයක්. එහෙමනම් ලෝකේට ඇත කිව්වත් වැරදි, ලෝකේ නැත කිව්වත් වැරදි. එහෙනම් ලෝකයේ පිළිමදව කතා කරන්න තියෙන්නේ මොකද්ද? ශූන්‍යතාවයක් පමණයි. ඇත කියන එකත් අනිත්‍යයි. ඇත කියන එකක් ෂේ වෙලා යනවා. නැත කියන එකක් ෂේ වෙලා යනවා. ඇත ෂේ වෙලා යනකොට නැත වෙනවා. නැත ෂේ වෙලා යනකොට ඇත වෙනවා. ඇති බව ෂේ වෙනකොට නැති බව. නැති බව ෂේ වෙනකොට ඇති බව. එතකොට මේ දෙකම ෂේ වෙනවා. මොකද්ද? දෙක ඇති බව හා නැති බව. ඒක තමයි දෙකට තමයි දෝ කියලා කියන්නේ. ෂේ වෙනවා කියන්නේ කය කියන එකයි. දෝ කය දැන් සම්දි කරගන්නකෝ මාන්න. දෝ කය දුක්ඛය. ආන් එතන දුක්ඛය කියන තැන තියෙන්නේ සංඛාර දුක්ඛතාවය. එතන වේදනාත්මක දුකක් තියා හිස්මවක්වත් නැහැ එතන. මහා ගැඹුරක්. ඔතන තමයි ශූන්‍යතාවය කියලා කියන්නේ. ඒතකොට ශූන්‍යතාවයක් නම් මේ ලෝකේ මොකද්ද මේක වටිනාකම? මේ වටිනාකමක් නැහැ. ආන් ඒකයි සබ්බේ ධම්මා අනාත්තා කියලා කියන්නේ. වේගයක් පමණයි. මේ ගාථා තුන ඊටාම පැහැදිලිව තේරුම් ගන්න ඕන තැනක්. ලෝකයේ පිළිබඳව නිර්වින්දනය ඇති කරන්න කියන්නේ වින්දනය නැති කරලා දැමීම සඳහා තමයි විශේෂයෙන්ම මේ ගාථා තුන දේශනා කළේ. ඉතින් මේ සබ්බේ ධම්මා කියන එකට පැහැදිලි තේරුමක් දන්නේ නැති අය කියනවා සබ්බේ ධම්මා කියනකොට නිර්වාණියත් අයිති නිර්වාණය කියන්නේ ප්‍රභාස්වර හිතට නිර්වාණයත් අනාත්මයි කියලා. ඔය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති මහා පඬිවරු කියනවා. සබ්බේ ධම්මා කියනකොට නිර්වාණියත් අයිතිලු. නිර්වාණ ධර්මයත් අයිතිලු. ඒ නිර්වාණ ධර්මය කියන්නේ ප්‍රභාස්වර හිතටලු. ඒක නිසා ඒකත් අනාත්මයිලු. ඔය නිර්වාණයත් අනාත්මයි නම් මට නම් ඒ නිර්වාණයෙන් වැඩක් නැහැ. ඔතන නිර්වාණය කියන්නේ මේ කියලා තියෙන ප්‍රභාස්වර හිත ගැන කියලා තියෙන්නේ. තේරුණේ? ඒක නිසා ඒකත් අතාරින්න ඕනේ. එතකොට බාහ්‍ය දාරුචීරිය කියලා මහා ඍෂිවරයෙක් මහා තාපසයෙක් හිටියා. ඒ තාපසයා හිතාගෙන හිටියේ එයා රහත් වෙලා කියලා. දේවතාවෙක් ගිහින් කිව්වා තමුන්නාසි තාම රහත් වෙලා නැහැ. බුදුහාඳුරන්ගෙන් කමටහන් ගන්න කියලා. ඊට පස්සේ බාහිය ගියා. බාහිය දාරුචීරිය කියන්නේ මේ රෙදි දර කෑලි ටිකක් ලී කෝටු ටිකක් වටේට පිලිවහ ගන්න ඉල්ලගෙන හිටියා. ඒකයි දාරුචීරිය කියලා කියන්නේ. ඉතින් මේ බාහ්‍ය දාර්චීරිය බුදුහාඳුර හම්බෙන්න ගියා කමඨහන් ගන්න. ඊට බුදුහාඳුර පිණ්ඩපාත යමින් හිටියේ. බුදුහාඳුර කිව්වා උඹට කමඨහන් දෙන්න වෙලාවක් නැහැ. දැන් මම මේ පිණ්ඩපාත යන වෙලාව පස්සේ වරෙන් කිව්වා. නෑ නෑ දැන් ඕනේ කිව්වා. නෑ දැන් නම් මොනවා කරලවත් දෙන්න බෑ කිව්වා. පිණ්ඩපාත ගිහින් ඇවිදින් දෙන්නම් කිව්වා. ඒ පාර බාහිය කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා එනකොට මම මැරිලා හිටියොත් එහෙම කාටද කමටහන් දෙන්නේ කියලා ඇහුවා. දැන් එතන බුදුහාරන්ටක් කරන්න දෙයක් නැතුව ගියා. බුදුහාරෝ මොකද්ද කළේ? පිණ්ඩපාතේ වඩින ගමම්ම. එහෙනම් බාහිය දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් බාහිය කියාගෙන බුදුහාරෝ පිණ්ඩපාතේ ගියා. බාහිය දැක්කනම් දැක්ක තැන නවත්තපන් කිව්වා. ඇහුවනම් එතන නවත්තපන් කිව්වා. යන්න දෙන්න එපා කිව්වා. ස්පර්ශයක් ලැබුණා නම් නවත්තපන් කිව්වා. රසයක් ලැබුණා නම් නවත්තපන් කිව්වා. කොහොමද නවත්තන්නේ? අනිත්‍යයි කියලා දැකපන් කිව්වා. සිත බවට යන්නේ තණ්හාවෙන් තිතම නේනොත් නේ. තණ්හාවෙන් තිතම නේ වෙන්නේ සිත නිට්ටය කියලා දැක්කොත්. සිතක් හට ගන්නකොටම අනිත්‍යයි කියලා දැක්කොත් භවයට යන්නේ නැහැ. භවය නිරුද්ධයි. මේ මේක තමයි භව නිරෝධය. බාහ්‍ය මේ කමඨහන වැඩුවා. අනේ මේ කමඨහන වන්නකොට අරියත් ඵලයටපත් වුණා. එල්ල දිනක් ඇනලා පිරිනුවම් පෑවා කියලා සඳහන් වෙන්නේ කොහොමටත් බුදුහාමුදුරේනට බාහ්‍ය පිරිනුවම් පාලා. බුදුහාමුදුර ප්‍රකාශ කරනවා බාහ්‍ය පරිනිබ්බුතෝ කියලා. බාහ්‍ය පිරිනුවම් පෑවයි කියලා. වරණ්ඩකද එක කමටහන ඇදුන්නේ. පටක් ගාලා ගියා. ඉතින් මේවා මේ ගොඩක් ඕනේ නැහැ. හේකින් යන්න පුළුවන්. කොයි අපිත් කොයි විලා හරිය ඔය හේකින් යයි පටක් ගාලා. හ්ම් එතකොට අඟුලිමාලට අඟුලිමාලටත් දුන්නේ ඕක තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ගමන් කරමින් ඉඳගෙන කියන්නේ බුදුහාමුදුරුවෝ ඉදිරියට ගමන් කරමින් මම හිටලා තියෙන්නේ ඔබ හිටපන් කිව්වා. අඟුලිමාලකව එම්බා ශ්‍රමණේ හිටු කිව්වා. ඇඟිල්ලක් කපා ගන්න පෙන්නවා පෙන්නවා පෙන්නවා බුදුහාමුදුරුවෝ කිට්ටු කරගන්න බැරුව ගියා. බුදුහාමුදුරුවෝ සාන්ත දාන්ත ගමනින් වඩිනවා. නමුත් බුදුහාමුදුරුවෝ කිට්ටු කරගන්න බැරුව ගියා. ඒ පාර අඟුලිමාලකව එම්බා ශ්‍රමණේ හිටු කිව්වා. ඊට පස්සේ බුදුහාඳුරකව මම හිටලා තියෙන්නේ උඹ හිටපන් කිව්වා. අඟුලිමාල කල්පනා කළා යකෝ මේක පුදුම කතාවක් නෑ. ගමන් කරමින් කියනවා හිටලා තියෙන්නේ කියලා. මේ මේ වචනේ මහා ගැඹුරක් තියෙන බව අඟුලිමාල හිතන්න පටන් ගත්තා. අඟුලිමාල කියන්නේ මහා බුද්ධිමතෙක්, මහා උගතෙක්, චින්තකෙක්, දාර්ශනිකයෙක්, සාමාන්‍ය කෙනෙක් නෙමෙයි අඟුලිමාල කියන්නේ. අර දුෂ්ට ගුරුවරයෙකුගේ මර උගලකට අහු වෙලා මිනිමරුවෙක් වුණාට මොකද? හරිම අහිංසක පුද්ගලයෙක් අඟුලිමාල කියන්නේ. <coughs> එහෙම නේද? අඟුලිමාල කල්පනා කළා මේක මහා පුදුම කතාවක් නෑ. මේ බුදුහාමුදුරුව මට කියන්නේ මම සසර ගමන නවත්තලා මටත් මේ නවත්තන්න කියලායි කියන්නේ. මේ හැමම නැවැත්තුවා. එතෙන්දී අඟුලිමාල අනාගාමී තත්ත්වයටපත් වුණා කියලා තියෙන්නේ. තේරුණා නේද? මේවා මහා දාර්ශනිකින් දෙන කමටහම් පාටක් ගාලා යනවා යන්නේ. ඉතින් ආන් ඒක නිසා මම මේ පින්නතුන්ටත් ප්‍රකාශ කරන්නේ භව නිරෝධය. භවය කියන්නේ දුකක් නේ. <clears throat> භවය කියන්නේ දුකක්. භව දුක. අච්චරා සංඝාත මත්තම් පිටේ භික්කවේ භවං න වන්නේමි. මේ භවය අසුරු සෙනක් ගන්න මොහොතක්වත් මේ භවය තුළ සැපක් නැහැ. එතකොට මේ භව දුක නැති කරගන්න තමයි සිත භවයට යන එක නවත්තන්න ඕනේ. භවයට යන එක නැවැත්වුව හැටි ජාතියට යන්නේ නැහැ. එතනින් කීනා ජාති වෙනවා. කතං කරණීයං උසිතං බ්‍රහ්මචරියං නාපරං ඉත්තත්තා යාති පජානාති. ඊට පස්සේ යා දැනගන්නවා මට දැන් මීට වඩා කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන දේ ඔක්කොම කරලා ඉවරයි. කත කිච්චයි. තේරුණේ? ඉතින් ආන් ඒක නිසා මම මේ පිරිසට ප්‍රකාශ කරන්නේ අපිටත් ඒ වැඩේ කරගන්න පුළුවන්. අද ඉන්නවා සෑහෙන බුද්ධිමතුන් මේ ලෝකේ. මං හිතන්නේ ඉදා කිස්තු පූර්ව 6 වෙනි සියවසට වඩා අද ඉන්න බුද්ධිමතුන්. හොද්දට හිතන්න පුළුවන් අය ඉන්නවා. චින්තකයෝ ඉන්නවා, දාර්ශනිකයෝ ඉන්නවා. වැඩේ වෙලා තියෙන්නේ බය ගන්නලා ඒ කට්ටිය ඔක්කොම උඹලට බෑ බෑ බෑ කියලා ඍණාත්මක පැත්තට දාලා. මං කියන්නේ පුළුවන්. උඹලට පුළුවන්, මටත් පුළුවන්. අපි යන්න ඕන ඉස්සරහට. මොකටද බය වෙන්නේ? තේරුණේ? මේ තියෙන ක්‍රමේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා කියන්නේ හිත අනිත්‍යයි කියලා දකින්න හිතක් ඇති වෙනකොටම අනිත්‍යයි කියලා හිතන්න. එතකොට ලෝකයේ පිළිබඳව තියෙන වින්දනය නැතුව යනවා. නිර්වින්දනයටපත් වෙනවා. නිර්වින්දනයටපත් වෙනවා කියන්නේ සියලුවම සංඥා නිරුද්ධ වෙලා ගියා. ඒ සමග්ගෝ විසුද්ධිය. දැන් ඉතින් සිතට හටගන්න බෑ අය මොනවා කරලවත්. එතනම හටගන්න හටගන්න සිත තණ්හාවෙන් අයින් වෙනවා. භවයට යන්නේ නැතුව භව නිරෝධයටපත් වෙනවා. ඒ සඳහා මෙපමණ වේලාවක් දේශනා කරපෝ මේ සද්ධර්ම දේශනාව ශක්තිමත් වේවා කියන ආශිර්වාදයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැක වරණයි මේ දේශනාව පවත්වනු ලැබුවේ වතුරුගම කන්නිමහර සම්බුදු පාද පත්මානුගත සිරි අමත ගවේෂී ආර්ය නිකේතනයේහි ප්‍රධාන දේශනා දේශන ශාලාව තුලදීය. දේශක යනන් වහන්සේ සම්බුදුපාද පත්මානුගත සිරි අමතකවේසී ආර්ය නිකේතනයෙහි ප්‍රධාන අනුශාසක බුද්ධ රාජකීය පණ්ඩිත කම්මට්ටානාචාර්ය වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේය. දිනය 2010 අප්‍රේල් මාස 20 වෙනිදාය.